චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා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 මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් සියලු දෙනා දැන් මේ සූදානම් වෙන්නේ ලෝතර මාමෑණි බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ ඒ සසර දුක්ගිනි නිවන සත්‍ය ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට එනිසා හැම දිනාටම මුලින්ම මතක් කරනවා තමන්ගේ සිත නොයෙක් නොයෙක් අරමුණු වල දුවන්නට නොදී ඊ타මත්ම වමනාවෙන් ඊ타මත්ම ඕනෑකමින් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා. ඒ වගේමයි අද දවසේදී ඊ타මත්ම වටිනා දහම් කරුණු ටිකක් පැහැදිලි කරලා දෙන්න මම උත්සාහවත් වෙනවා මේ දේශනාව ඔස්සේම හිත මෙහෙවමින් ඊ타මත්ම වමනාවෙන් ඕනෑකමින් මේ දේශනාව ශ්‍රවණය කළොත් තම තමන් ලැබු මනුස්ස ජීවිතයේ තමන්ට හිස් නොවන ඊ타මත් වටිනා ධම්මසක් උපදවා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා ඒ නිසා මේ දේශනාව මුදින් ශ්‍රවණය කරන්ට කියලා නැවතත් මතක් කරනවා. විශේෂයෙන්ම අද දවසේදී මට මතක් කරන්ට හිතුනේ පැහැදිලි කරලා දෙන්න ඕනේ කියලා හිතුණා යම් කිසි කෙනෙක් මේ සසර ගමන සසර දුක අවසන් කරනවා නම් අවසන් කරගන්න වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වීමෙන් එතකොට අන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති කරගන්නට අවශ්‍යම කාරණාව මොකක්ද කියන කාරණාව තව පැත්තකින් ගත්තොත් යම් කිසි කෙනෙක් ditthi සම්පන්නයෙක් වෙනවනම් දර්ශනෙන් යුක්ත කෙනෙක් වෙනවනම් ඒ දර්ශනෙන් යුක්ත කෙනෙක් වෙන්නේ කුමන ආකාරයේ දර්ශනයක් දැකීමෙන්ද කියන කාරණාව පැහැදිලි කිරීමට. ඉතින් ඒ සඳහා තමයි මම අද මාත්‍රිකා වශයෙන් ඊට උචිත ගාතාවක් මාත්‍රිකා කළේ ඒ ගාතාවෙන් පෙන්වන්නේ පතව්‍යායක රජ්‍යය මුළු පොළොවටම අධිපති එකම චක්‍රවර්ති රජ කෙනෙක් වෙනවටත් වඩා සග්ගස්ස ගමනේනවා ඒ කියන්නේ ස්වර්ගයට දිව්‍ය ලෝකයට යනවටත් වඩා සබ්බ ලෝකාධිපත්‍යේන මුළු ලෝ තුන් ලෝකයටම අධිපති මහා බ්‍රහ්මයා වෙනවටත් වඩා සෝතපත්ති ඵලම් වරක් සෝවාන් ඵලයෙන් ඊටමත් උතුම් කියලයි මේ ගාතාවෙන් පෙන්වන්නේ. එතකොට මුළු පොළොවටම අධිපති චක්‍රවර්ති රජ කෙනෙක් වෙනවට වඩා ඒ වගේම දෙදොලෝට අධිපති සක්‍ර දෙවියෝ සක්‍රෙක් වෙනවටත් වඩා මුළු තුන් ලෝකෙටම අධිපති කියා ගන්නා වූ මහා ප්‍රඥෙක් වෙනවටත් වඩා සෝතාපට්ටි සෝවම් ඵලය බොහොම ශ්‍රේෂ්ඨයි වටිනවා කියලා. ඒකෙන් පෙන්වන්නේ අනිත් කුමන ලෝකෙ තුල ශ්‍රේෂ්ඨත්වයකට පත් උනත් ඒ කර්ම විපාකේ අවසන් වෙලා ආපහු සසරට යන්නට පුළුවන්. නමුත් යම්කිසි කෙනෙකුට මේ ධර්මය දකින්න පුළුවන් නම් සුවම් ඵලයටපත් වෙන්න පුළුවන් නම් නියතු සම්බෝධි පරායනෝ එපමණකින්ම එයා නිවනට නියත වෙච්ච කෙනෙක් මේ සසර දුක අවසන් කරගත්ත කෙනෙක්. ඒක බුදුරජාණන් වහන්සේ දවසක් මුං ඇට සතක් පමණ වෙන ඉතාම චූටි ගල් කැට හතක් අරගෙන වික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි මේ මුං ඇට සතක් පමණ වෙන ගල් කැට හතද වඩා ලොකු මේ හිමාල පර්වත රාජ්‍යයද ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ මේ මුං ඇට සතක් පමණ වෙන මේ ගල් කැට ඉතාමත් චූටි ස්වල්පයයි මේ හිමාල පර්වතයේම අතිශය මහත් ඒක ගණනකටවත් යන්නේ නැහැ මහන්නේ ඒ වගේ සෝවාන් වෙච්ච, ditthi සම්පන්න කෙනාගේ ඉතුරු වෙච්ච දුක මෙන්න මේ මුංගට සතක් පමණ වෙන ගල් කැට හතර විතර ඇති. එයාගේ ගෙවිච්ච, නැති වෙච්ච දුක මේ හිමාල පර්වත රාජය වගේ ම් කියලා පෙන්නනවා. එතකොට මේ ලැබපු මනුස්ස ජීවිතය අපිට පුළුවන් නම් කොහොම හරි මේ ධර්මයේ දකින මට්ටමකට පත් වෙන්න එපමණකින්ම අපි ලැබූ මනුස්ස ජීවිතය හිස් වෙන්නේ නැහැ. ඉතින් ඊට අදාළ අවශ්‍යම කාරණා ටිකක් පැහැදිලි කරලා දෙන්න තමයි මම උත්සාහවත් වෙන්නේ. එතනදී අපි දන්නවා මේ ශාසනයේ තථාගතයන් වහන්සේ පෙන්නපු ප්‍රතිපදාවෙන් ප්‍රහාණය කටයුතු කෙලස් තියෙනවා. සංයෝජන වශයෙන් 10ක් තියෙනවා. ඒ දස සංයෝජනයන් අතරින් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මෙන්න මේ තුන් සංයෝජනය දිට්ඨි සහගත සංයෝජන. සංයෝජන කියන්නේ බැඳුමක්. ඒක හැබැයි නිකම්ම බැඳුමක් නෙවෙයි දිට්ඨි සහගත සංයෝජනයක් බැඳීමක්. ඊතුරු සංයෝජන හත සංයෝජනයක් බැඳීමක් විතරයි දිට්ඨියක් නෑ. එතකොට මේ සංයෝජන වලත් වෙනස්කමක් තියෙනවා. ඒ තමයි මේ ditthi සහගත කෙලෙස් ටික මොනතරම් සීලයක් තිබුණත් මොනතරම් සමාධියක් තිබුණත් මොන විදිහේ වීර්යයක් තිබුණත් ගෙවෙන්නේ නැහැ බේවන්න පුළුවන් කමක් නැහැ. ඒ ditthi සහගත කෙලෙස් ටික ගෙවෙන්නේ දර්ශනයකින්මයි. ඒ හින්දා ඒ කෙලෙස් ටිකට කියනවා දර්ශනයෙන් පහකටතු කෙලෙස් කියලා. ඉතුරු සංයෝජන හත කාමරාග පටික රූපරාග අරූපරාග මන උද්දච්ච විඥා කියලා එන්නන ඉතුරු සංයෝජන හත මොනතරම් නුවණක් තිබුණා ගෙවෙන්නේ නැහැ ඒ සඳහා සීලය සමාධිය වීර්ය ආදී චර්ණ ධර්ම අවශ්‍යමයි සමාධිය ආදී ධර්ම මුල් කරගෙන තමයි ඒ ටික ගෙවා ගන්නට ඕනේ. ඉතින් මෙතනදී දර්ශන භූමියටපත් වෙන්න. එහෙම නැත්නම් මේ දර්ශනයෙන් පහකටු කෙලස් ටික ගෙවා ගන්න මේ ශාසනයේ පෙන්වලා තියෙනවා දර්ශනයක්. අන්න ඒ දර්ශනයට තමයි මේ ශාසනයේ පෙන්වන දර්ශනය තමයි අපි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. හැබැයි මේ චතුරාර්ය සත්‍ය ගත්තාම අපි හැමෝම අද දවසේ චතුරාර්ය සත්‍ය කිව්වම දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියලා වචනෙට කියනවා. දුක්ඛ සත්‍ය මොකද්ද කිව්වහමත් ඒක ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ කියලා අපිට හොඳට විස්තර කරන්න පුළුවන්. ඒ චතුරාර්ය සත්‍ය ගැන පෙළ දහම කටපාඩම් අපිට. නමුත් අපේ ජීවිතයෙන් අපි මේ දර්ශනය දකින්නට ඕනේ. අපේ ජීවිතයෙන් මේ චතුරාර්ය සත්‍ය දකින්න නම් ඒ චතුරාර්ය සත්‍ය දැකීමට උපකාර වෙන පරයයක් තියෙනවා. චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ තව පැත්තකින් ගත්තාම අර්ථයක්. කුමන අර්ථයක්ද? පටිච්ච සමුප්පාද ධර්මයේ සම්මර්ෂණය කර සම්මර්ෂණය කරනකොට ඇතිවෙන අවබෝධයයි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. යම් කිසි කෙනෙකුට පටිච්ච සමුප්පාද ධර්මය හරහා චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් චතුරාර්ය සත්‍ය දකින්න පුළුවන් නම් ඒ දැකීමත් එක්කම එයාට පුබ්බන්ත ඒකංකති අපරන්ත ඒකංකති පුබ්බන්ත අපරන්ත ඒකංකති කියන කංකති කෙලෙස් විචිකිච්ඡා මේ සියල්ලම නැති වෙලා යනවා එපමණකින්ම තමන්ට ඕනනම් තමන් ditthi සම්පන්නයි කියලා කියන්න පුළුවන්. ඒ නිසා මම මෙතෙන් ඉඳන් විස්තර කරන මේ කාරණා ටික ඉතාමත් හොඳින් ඒ ඔස්සේම හිත මෙහෙවන්න කියලා මතක් කරනවා. එතනදී මේ දර්ශනයටපත් වෙන්න අපිට තියෙන ප්‍රධාන න්‍යාය තමයි මේ පටිච්ච සමුප්පාද ධර්මයේ නුවණින් මෙනෙහි කිරීම සම්මර්ෂණය කිරීම. ඒකයි යෝ පටිච්ච සමුප්පාදම් පස්සේ සෝ ධම්මං පස්සති. යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදම් පස්සති කියලා ධර්මයේ සඳහන් වෙන්නේ. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් පටිච්ච සමුප්පාදය දැක්කොත් ධර්මයේ දැක්ක වෙනවා. ධර්මයේ දැක්කොත් පටිච්ච සමුප්පාදය දැක්ක වෙනවා. එතකොට ඒ ධර්මයේ දැක්ක නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නම් පටිච්ච සම්පදාය අවබෝධ වෙන්න ඕන. මොකද ditthi සම්පන්න පුද්ගලයාගේ ප්‍රධානම ලක්ෂණයක් තියෙන්නේ බුද්ධිය විච්ඡප්පසාදේ, ධම්මිය විච්ඡප්පසාදේ, සංඝිය විච්ඡප්පසාදේ, ඒ වගේම අරියකාන්ත සීලය, අරියාය ඥායෝ ditthෝ hoti sudditto. අරියාය ආර්යෝ න්‍යායෝ පටිච්ච සම්පදාය ධර්මයේ දැක්කේවේ මනාව දැක්කේවේ නිකම්ම නෙමේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි නොසෙල්ලෙන ගුණයෙන් යුක්ත උනේ ආර්යකාන්ත සීලයෙන් යුක්ත උනේ නිකන් නෙමේ මොකක්ද ආර්ය න්‍යායෝ පටිච්ච සම්පදාය ධර්මයේ දිට්ඨෝ හොති සුද්ධිට්ඨෝ එයා දැක්ක කොහොමද මනාව දැක්කා ඒ පිළිබඳව කෙසේ කෙසේද විමුතියක් නැහැ. අන්නේ පටිච්චසමුපාද ධර්මය හරහයි එයාට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුනේ. අපි ඒ ගැන පොඩ්ඩක් බලමු. එතනදී පටිච්චසමුපාද ධර්මය නුවණින් අපි මෙනෙහි කළොත් ඒකෙදී මුලින්ම අවිද්‍යා සංඛාර කියන කොටස අපි එකක් එකක් ගන්න විස්තර කරන්නේ නැතුව අපිට අර්ථයට අදාළ ටික විතරක් ලැබෙන විදිහට අපි නුවණින් අරගෙන යමු. ඒ කියන්නේ පෙර ආත්ම භාවයක පෙර ජීවිතයක අපි කොතනක හරි හිටියානම් අවිද්‍යාවෙන් කරන ලද කර්ම අපි මිනිසෙක් වුණාම මිනිසෙක් වෙන්න නම් පෙර ජීවිතය කළ අවිද්‍යාවෙන් කරන ලද කර්ම තමයි මේ අවිද්‍යා සංකාර කියලා කියන්නේ. ඒකට කියනවා කම්ම වටය කියලා. එතකොට ඒ පෙර අවිද්‍යා කර්මය නිසා අපිට ඒකට ලැබුණු භූමිය නැත්තම් වටපිටාව තමයි කර්මයෙන් හටගත්ත මේ ශරීරය මේ කය. එහෙම නැත්නම් තව පැත්තෙන් ගත්තොත් අපිට කියන්න පුළුවන් මේ සවිඥානික කය පෙර කර්මයට විපාකයක්. ඇහැ, කන, දිව, නාසය, ශරීරය, මනස කියන මේ සිතයි කයයි දෙක ගත්තාම පෙර අවිද්‍යා කර්මයට හටගත්තු විපාක ධර්මතාවයක්. එතනදී හොඳට මෙන්න මෙතන අපි සිහිය පිහිටවන්නට ඕනේ නුවණ පිහිටවන්නට ඕනේ පෙර අවිද්‍යාව කියලා කියන්නේ සත්‍යයක් හෝ පුද්ගලයෙක් නෙවෙයි අවිද්‍යාව කියන්නේ ඇත්ත ඇති හැටි නොදන්නාකම කියන ධර්මතාවය. අවිද්‍යා පච්ච සංකාර අවිද්‍යාවයි ප්‍රත්‍ය උනේ කර්ම කරන්න නම් එතකොට මම කර්ම රැස් කෙරුවා හෝ පුද්ගලයේ කර්ම රැස් කරනවා හෝ සත්‍ය කර්ම රැස් කරනවා නෙමෙයි අවිද්‍යාව නැමැති ධර්මතාවය නිසා තමයි මේ කර්ම සකස් වෙනවා කියන ධර්මතාවය වෙන්නේ. සංකාරපච්චය විඥාන. එතකොට ඒ කර්මය නිසා නම් ප්‍රතිසන්දි විඥානය හටගන්නේ. කර්මය කියනකොට අවිද්‍යාව නැමැති ධර්මතාවයෙන් හටගත්ත දෙයක් නම් එබඳු ධර්මතාවයකින් හටගත්ත විපාකයක් තමයි ප්‍රතිසන්දි විපාකසිත. එතකොට මේ තව සත්‍යයක් ඉපදිලා හෝ පුද්ගලයෙක් ඉපදිලා හෝ අපි උපන්න නෙමෙයි සංකාරපච්චය විඥානං කියනකොට පෙර කර්මය නිසා මේ ප්‍රතිසන්දිසිත. ඒ ප්‍රතිසන්දිසිත මේ රූපයට කැමිනියට පස්සේ මේ රූපය හැදිලා තියෙන්නේ මෞපියන්ගේ ලේ ධාතුව නිසා ඒ වගේම කනබුන ආහාර නිසා පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු යුක්ත මේ කය තමයි සවිඥානික වෙලා තියෙන්නේ. එතකොට දැන් මෙතන තියෙන්නේ පෙර අවිද්‍යා කර්මයට හටගත්ත ප්‍රතිසන්දි සිතත් කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපයත් කියන මෙන්න මේ ධර්මතා දෙක තමයි අපිට මේ කය නැත්තම් අපි කෙනෙක් කියලා හිතන තැනක තියෙන ධර්මතාවය. එතකොට මේ කයේ ස්වභාවය මේ රූපේ ස්වභාවය තමයි හොඳට මතක තබා ගන්නට ඕනේ ඒ ප්‍රතිසන්දි විඥානයේ බැසගත්තේ සතර මහා ධාතු රූප කලාපයකට එතකොට කනබුන ආහාරය නිසා නැවත නැවත මෙහෙන් රූපය වර්ධනය වුණා සිතේ තියෙන කර්මජ ගතිවලට චක්කු සෝත ගාන ජීව කාය කියන ප්‍රසාද ටික ඇති වෙලා මේ තන දක්වා මේ රූපය වර්ධනය වුණේ වර්ධනය වුණේ කනබුන ආහාරයෙන්. එතකොට මෙතනදී පෙර අවිද්‍යා කර්මයට විපාක හැටියට හම්බ වෙච්ච නාම රූප දෙකක් යන ගණයට යනවා අපි මේ අපේ මේ කය එතකොට සිතයි කයයි කය කියනකොට සවිඥානික කය හැඟීම් දැනෙන කය නාම රූප දෙකක් යනගන්නට යනවා එතෙන්දී හොඳට මතක තබා ගන්නට ඕනේ මෙතන සත්ව පුද්ගල ආත්ම භාවයෙන් යුක්ත කිසිම ධර්මතාවයක් නැහැ මම අර ප්‍රත්‍ය ටික පෙන්වුවේ ඒකයි අවිද්‍යාව නැමැති ධර්මතාවයේ තමයි හේතු උනේ කර්ම රැස් වෙන්නේ කර්මය නැමැති ධර්මතාවයේ හේතු වුණා ප්‍රතිසන්දි විපාක සිත හට ගන්න ප්‍රතිසන්දි විපාක සිත හේතුනා මේ කය නාම රූප ආදී භාවයෙන් මේ සම්මිශ්‍ර වෙන්නේ. කියන්නේ කයට යමක් ගැටුනහම දැනෙන බව ඇති වෙන්න, සවිඥානික වෙන්න, කය සවිඥානික වෙන්න හේතු වෙනවා. ඒ නාම රූප වෙච්ච එක හේතු වෙනවා මේ ඇහැ කන දිවනාසය ශරීරය කියන ආයතන ටික හැදෙන්න. කියලා එකින් එක එකින් එක එකින් එක ධර්මතාවයක්. එතකොට මෙන්න මේ පෙර අවිද්‍යා කර්ම කියන තැනට කියනවා කම්ම වටය කියලා. මේ ප්‍රතිසන්දි විඥානයේ චින්තන විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා පටිච්චසම්පාදයේ මෙන්න මේ අංග පහ පෙන්වන තැනක තියෙන්නේ කර්මයට හටගත් ආයතන ටිකත් ඒ ආයතන ටික නිසා හටගන්න විපාක ධර්මතාවයනුත් කියන මේ ටික මෙතන සත් සත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොර අනාත්ම වූ නාම රූප ධර්මතාවයක් තියෙනවා. මේ විපාක ස්කන්ධ ටික. එතකොට අපි ඒක තේරෙන විදිහකට ගත්තොත් කිව්වොත් ශරීරයක් අරගෙන අපි බෙදීමකට ලක් කළොත් කෙස් ලොම් නියදත් සම්මස්නහර ආදී තද ස්වභාවයෙන් කොටස් 20ක් අපිට හම්බ වෙනවා. ඒ තද ස්වභාවයෙන් කොටස් 20 පඨවි ධාතුවක්. පඨවි කියලා කියන්නේ තද රළු කර්කස ස්වභාවයට අපිට තේරෙන විදිහට අපි ගත්තු පස් කියලා කිව්වොත් පස් ටික හොඹහක හෝ ගඩොල් කැටයක තියෙන පස් ටික ගත්තොත් ඒ පස් ටික සත්‍ය පුද්ගල කියලා කියන්න බෑනේ. ඒ වගේමයි කෙස්ලොම් නියදත් සම්මස් කියන මේ තද කොටස් 20 පටිවි ධාතුවට පස් වලට සමාන කරලා දකින්න ඊට පස්සේ මේ පෙර අවිද්‍යා කර්මයෙන් හැදුණු මේ කයේ පෙර අවිද්‍යා කර්මයෙන් හැදුණු මේ කයේ තියෙන පිත්ත සෙම සරව ලේ දහදිය කියන ටික ආපෝ ආපෝ කියලා කියන්නේ ගලන වැగిරෙන බැඳෙන ස්වභාවය. ලිඳක වැවක පොකුණක තියෙන වතුර ටික සත්‍ය පුද්ගලෙක් හැටියට දැක්කොත් හරිද අපි? නෑ වැරදි. ලිඳක වැවක පොකුණක තියෙන වතුර ටික වතුර ටිකක් මිසක ස්වභාව ධර්මයක් මිසක ඒ තුල සත්වයක හෝ පුද්ගලයක හෝ සත්ව පුද්ගල ස්වභාවයක් මොන විදිහටවත් නැහැ. ඒ වගේමයි පෙර අවිද්‍යා කර්මයට හැදුණු මේ කයේ මේ කයේ පිත්ත සෙම සැරවලියේ දහඩිය මේද තෙල් කඳුළු උරුණු තෙල් කෙල්ල සොටු සඳ මිදුළු මුත්‍රා කියලා ගලන වැగిරෙන ස්වභාවයුක්ත කොටස් 12ක් තියෙනවා. එතකොට ඔන්න දැන් තද ස්වභාවයෙන් පස් වලට අයිති කොටස් අපි 20ක් කතා කළා පෙර අවිද්‍යා කර්මයට හැදුණු මේ කයේ. පෙර අවිද්‍යා කර්මයට හැදුණු මේ කයේ ගලන වැగిරෙන බැඳෙන ස්වභාවයෙන් යුක්ත කොටස් 12ක් තිබුණා. ඊට පස්සේ සූර්ය රශ්මියක හෝ ගිනි ගොඩක හෝ තියෙන උෂ්ණයක් ගන්නවා. ඒ උෂ්ම ස්වභාවයේ සත්වයක හෝ පුද්ගලයෙක් කියලා අපිට කියන්න බෑනේ ස්වභාව ධර්ම. ඒ වගේමයි මේ ශරීරයේ තියෙනවා කන බොන ආහාර පාන දිරවන උෂ්ණත්වයක් තියෙනවා ශරීරයේ පැවැත්මට අයිති උෂ්ණත්වයක් තියෙනවා මේ ශරීරයේ කෙස් පැන එතකොට හැම රැලි වැටෙන මේ වගේ ඉන්ද්‍රිය මොහු කරන උෂ්ණත්වයක් තියෙනවා ඒ තේජෝ ස්වභාවයත් උෂ්ණ ස්වභාවයත් ගිනි ගොඩක තියෙන උෂ්ණ ස්වභාවය සමානයි ඒකට අවිද්‍යා කර්මයට ඇදුණා. ඊට පස්සේ බාහිර ගස්වැල් පෙරළමින් සොලවමින් හමන හුලඟක් ගන්නකො වායු ස්වභාවය ඒ වායු ස්වභාවයේ සත්‍යයක් හරි පුද්ගලයෙක් හරි කියලා දැක්කොත් අපි හරිද නෑ එහෙනම් මේ වායු ස්වභාවය ස්වභාව මාත්‍රයක් මිසක සත්පුද්ගල ආත්ම භාවයෙන් තොරයි. ඒ වගේම මේ ශරීරේ පෙර අවිද්‍යා කර්මයට හැදුණු මේ ශරීරයේ තියෙනවා වායු ස්වභාව හයක්. ආස්වාස ප්‍රස්වාස වාතේ මල මුත්‍ර බහැර කරන අදෝගම් වාතේ ඉක්කා ඔක්කාරේ වගේ ගති එන උඩ දිශාවට අමන වාතේ කන බොන ආහාර පාන කුස ආමාශය ඇතුලේ පෙරලලා දිරවීමට උපකාර කරන කොට්ටාස වාතය. ඒ වගේම අතපය හකුළු වණ්ඩ දිගහරින්න උදව් වෙන අංගමංගානුසාරී වාතය. ඒ වගේම කුස ඇතුලේ බඩවල ඇතුළත හැසිරෙන කුච්චිත වාතය කියලා මේ වගේ වායු කොට සහයක් තියෙනවා. අපි මේ මෙන්න මේ වායු ටික අර බාහිර වායු ස්වභාවය සමානයි. හොඳට බලන්න පෙර අවිද්‍යා කර්මයට හැදුණු මේ ශරීරය අපි සම්පූර්ණ බෙදීමකට ලක් කරලා බැලුවා සත්වයක් හෝ පුද්ගලයෙක් හෝ සත්පුද්ගල භාවයෙන් යුක්ත එකම කොටසක්වත් මේ ශරීරයේ කොතනකවත් තිබුණද නැහැ. එහෙනම් මේ බඳු අපි දැන් අද හිතාගෙන ඉන්නේ ශරීරයක් දිහා බලලා ඇඟිල්ල දික් කරනවනේ මේ සත්වය කොහේ ඉඳන් එන්නේ ඇද්ද? මේ සත්වය කොහාට යයිද කියලා අපි ඇඟිල්ල දික් කරන්නේ මොකේද? කාටද කොතෙන්ද? මේ ශරීරයකට නේ. හරි. පෙර අවිද්‍යා කර්මයෙන් හැදුණු මේ ශරීරයට. ඒකද පෙර ජීවිතේ ඉඳලා මේ ශරීරය ගෙනවද? නෑ පෙර අවිද්‍යා කර්මෙන් හැදුණු කියන කෙනුත් කියන්නේ. මව් කුසක මව්පියන්ගේ ලේ ධාතුව නිසා හැදිච්ච ඊ타ම සියුම් රූප කලාප මාත්‍රයක්. ඔකට පෙන්වන ප්‍රතිසන්දිෂ්ඨනයේදී ප්‍රතිසන්දි ගන්න අවස්ථාවේදී විඥානීය බහින විඥානයට උපකාර වෙන මෞකුසක තියෙන බීජ කලලේ ප්‍රමාණය අස්ලොමක් අස්සේගේ ලුම් ගහක් තලතලක ඔබලා හත් වතාවක් ගසා දැම්මහම ගසා දැම්මුවත් තෙල් වල සියුම් ගතියක් අර අස්ලොමේ තුලේ හිටිනවා අන්න ඒ බඳු මට්ටමේ සියුම් රූපයකට තමයි මේ විඥානය පැමිණෙන්නේ. එතකොට මේ අද අපි කියන විදිහේ කයක්වත් ඒ බඳු රූප කලාපයක්වත් අරගෙන ආවනේ මේ රූප කලාපය මව්පියන්ගේ ලේ ධාතුව නිසා එකතු වීම නිසා මව කුස තුල තැම්පෙලා තැම්පත් වෙලා තිබුණු බීජ කලාලයේ කලලයේ තත්වය කොච්චරද අස්ලොමක් තලතලක බහලා හත්වතාවක් ගසක් දැම්මුවත් දැම්මහම ඉතුරු වෙන්නේ අපිට හැට පෙනෙන ප්‍රමාණයක් නෙමෙයි මේ කියන්නේ. එතකොට අන්න ඒ බඳු පිය විහැටවත් පෙනෙන්නේ නැති ප්‍රමාණයේ රූප කලලයකට තමයි මේ කර්ම විඥානය ගතගත්තේ. එතකොට එදා ඉඳලා මේ විඥානයේ තියෙන නිසා රූපය නරක්ුණේ නැහැ, මෞකුසෙන් ගහගෙන එළියට ගියේ නැහැ. පෙර අවිද්‍යා කර්මයෙන් මොකද කළේ මේ රූපය ස්ථාවර කළා. එදා ඉඳන් මව කුසේ තියෙනකොට මව කන බොන ආහාරයෙන්ම මේ රූපේ එන්නෙන් දෙන්නෙන් පෝෂණය වෙලා ඔන්න මව කුස තුලදී ඉඳලා තමයි මේ රූපේ හැදෙන්න ගත්තේ. එතකොට අන්නේ ඒ අවිද්‍යා කර්මෙන් තමයි මේ රූපය කුණු වෙන්න නරක වෙන්න නොදී මව කුස තුල ඉඳලම රැකගෙන රැකගෙන රැකගෙන එන්නේ. අදටත් එහෙමයි අවිද්‍යා කර්මෙන් හටගත්ත මේ චිත්තචෛසික ටික කොයි වෙලාවක හරි පිට වුණොත් හිත නිරුද්ධ වුණොත් මේ කය පවතීද? පවතින්නේ ඒ නිසාමයි මේ නැවත නැවතත් අවිද්‍යා කර්මෙන් හටගත්ත කය කියලා කියන්නේ නායම් භික්ඛවේ කායෝ තුම්හාකං නාපි අඤ්ඤේසම් පුරාණ මිදම් භික්ඛවේ කම්මං මහණෙනි මේ කය නුඹලගෙත් නෙමෙයි නාපි අඤ්ඤේස තව කෙනෙකුගෙත් නෙමෙයි පුරාණ මිදම් භික්ඛවේ කම්මං මහණෙනි පුරාණ කර්මෙන් හටගත්තේ මොකද මේ කර්මය තමයි මේ කය නොනැසී පවතින ආධාර කරලා තියෙන්නේ. උපකාර කරලා තියෙන්නේ. ඒ පුරාණ කර්මයට හටගත්ත චිත්තචෛසික ටික. ඒ පුරාණ කර්මයට හටගත්ත චිත්තචෛසික ටික මේ කය කුණු වෙන්නේ නරක වෙන්නේ නැති වෙන්න උපකාරයි. ඊට පස්සේ මේ කය ඒ චිත්තචෛසික ටික පවතින උපකාරයි. කර්මයට හටගත්ත චිත්තචෛසික ටිකට පවතින කය උපකාරයි කය පවතිනද හිත උපකාරයි හරියට බට මිටි දෙකක් වුණොන්ට හේතු කළා තිබුණාම මේ බට මිටිය වැටෙන්නේ නැතුව අනිත් එක නිසා පවතින අනිත් බට මිටිය වැටෙන්නේ නැතුව අනිත් එක නිසා වුණොන්ට උපකාර පවතිනවා වගේ මේ නාම ධර්ම රූපයට රූප ධර්ම නාමයට වුණොන්ට උපකාරව තමයි මේ දෙන්න පවතින්නේ එතකොට එතන තිබුණේ ධර්මතාවය කියන එක පෙන්වන්නයි මම මේ ශරීරය සම්පූර්ණම බෙදලා බෙදලා ධාතු ස්වභාවයකට පෙන්වන්නේ. ඔන්න දැන් පෙර අවිද්‍යා කර්මයට අනාත්මෝ මහා භූතයන්ගෙන් යුක්ත රූපයක් තමයි හැදුනේ. හරිනේ? අවිද්‍යා සංකාර කියන තැන කර්මය මේ අවිද්‍යා කර්මෙන් හටගත්තු නාමකය රූපකයට රූපකය නාමකයට උපකාරීව පවත්නා ධර්මතාවයක් ඌතන විපාකය මෙන්න මේ කය අපි කියමු දැන් අපේ ඇස් ඉදිරි පිටට හම්බ වෙන්නේ ඔන්න ඔය වගේම පෙර අවිද්‍යාවට හැදුණු බාහිර කයක්. එතකොට ඇස් ඉදිරි පිටට පෙනෙනකොට පෙනෙන තැනක තියෙන්නේ අවිද්‍යා කර්මයට හටගත්තු විපාක රූපයක් වෙන්නේ දැන් විපාක ධර්මතාවයක් විපාක රූප කියලා කියන්නේ කර්මය නිසා හටගත්තු විපාක චක්කු විඥානාදී ධර්මතා ටිකකටයි පෙනෙන්නේ පෙනෙනකොට දැන් උතෙන්ට කෙලස් වටේ සක්‍රිය වෙනවා කෙලස් වටේ කියලා කියන්නේ තණ්හා උපාදාන කියන කෙලස් ටික ඇති වෙනවා කෙලස් ටික ඇති වෙනවා කියලා කියන්නේ මේ රූපය දිහා බලලා මේ රූපයට ආසාව කැමැත්තක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ditthිය මේ රූපේ සත්‍යයේ පුද්ගලයක ආත්මයක් හැටියට හඳුනා ගන්නා වූ දැන ගන්නා වූ ගතිය අපේ හිතේ තියෙන. ඔකට කියනවා තෘෂ්ණා දෘෂ්ටි කියලා. ඇහැට පෙනෙන මේ රූපයට අපි පුද්ගලික සත්වයෙක් කියලා හිතනවා. එතකොට දැන් හොඳට බලන්න පෙර අවිද්‍යාවෙන් හටගත්ත මේ කයේ තියෙන ඇස් ඉදිරිපිටට තියෙන ඇස් ඉදිරිපිටට තියෙන රූපේ තියෙන්නේ අර මුලින් මතක් කළ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු වෙන් නිර්මිත වෙච්ච කනබුන ආහාරයෙන් පවතින කය. ඒ කය ඇස් ඉදිරිපිටට තියාගෙන අපි හිතනවා මේ සත්වයේ මේ පුද්ගලයේ ආත්මයක් කියන හැඟීමක් ඇති කරගන්නවා. ඒ හැඟීම වර්තමාන මනෝ විඥාන මට්ටමේ ඇතිවෙන චේතනාවක් අපි ගාව. වර්තමාන ඇසිදි පිටට ආපු රූපයට වර්තමාන සිතෙන් මේ පුද්ගලයෙක් කියලා අපි හිතනවා. පුද්ගලයෙක් කියලා අපිට හිතෙනවා. ඒකට තමයි අත්වාදුපාදානය කියලා කියන රූපං අත්තෝ සමුනුපස්සති. රූපය ආත්ම වශයෙන් දකිනවා. රූපය ආත්ම වශයෙන් හිතනවා. ඔන්න දැන් පෙර කර්මයට විපාක ස්කන්ධ ටිකක් හම්බුනහම ඒකට තෘෂ්ණා වශයෙන්, ditthi වශයෙන්, ditthi වශයෙන් කියන පුද්ගලයක් සත්වයක් හැටියට හිතුවහම අපි හිතපු අපි පුද්ගලයක් සත්වයක් කියලා අපි හිතපු ටිකත් අර පෙනෙන රූපය දෙකම නිසා අපිට දැනුමක් ඇති වෙනවා මේ ඉදිරියෙන් ඉන්නේ පුද්ගලයෙක් කියන දැනුමක් ඇති වෙනවා. අන්නේ දැනුමට තමයි කියන්නේ භවය කියලා කියන්නේ. බාහිර වස්තු අරඹය දැනගත්ත කම. ඒ වගේමයි තමන්ගේ ශරීරයටත් අපි දැක්ක පෙර අවිද්‍යා කර්මයට හටගත්ත පෙර අවිද්‍යා කර්මයට හටගත්ත මේ කය පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුෙන් යුක්තයි. ඒ සතර මහා ධාතු කය දිහා බලාගෙන මේ මම කියලා හිතනවා අපි. මම කියලා හිතන කම කෙනා කෙනාගේ సంతානයේ ඇති වෙන මනෝ විඥාන මට්ටමේ සිතක ඇති වෙන විතර්ක මාත්‍රයක්. මේ ශරීරය දිහා බලාගෙන මම කියලා හිතුවාම මේ ශරීරය මමයි කියලා දැනගැනිල්ලක් ඇති වෙනවා. දැන් ඉදිරියෙන් තියෙන මේ රූපය අපි වටාපතය කියලා හිතුවාම මේ රූපේ වටාපතය කියලා දැනගැනිල්ලක් ඇති වෙලා. තල්ලත්තක් කියලා හිතුවොත් තල්ලත්තක් කියලා දැනගැනිල්ලක් ඇවිල්ලා. නූල් ටිකක් කියලා හිතුවොත් මම හිතන හිතන විදියට මේ රූපයට හිතන හිතන විදියට රූපයේ බඳු එකක් කියලා දැනුමක් මට එනවා නේද? ඒ වගේ මේ ශරීරයට මම කියලා හිතුවාම මේ ශරීරයේ මම කියලා දැනුමක් ඇති වෙලා. මේ ශරීරයේ සත්‍යය කියලා හිතුවාම සත්‍යය කියලා දැනුමක් ඇති වෙලා. ඒ වගේ ඇහැට පෙනෙන මට්ටමේ පෙනෙන තැන දක්වාම ආධ්‍යාත්මික ඒ කියන්නේ තමන් කියන කය පැත්තෙත් බාහිර තියෙන අනිත් කයවල් පැත්තේ තිබුණේ පෙර අවිද්‍යා කර්මයට හටගත්ත අර මුලින් කිව්ව පඨවි කොටස් පස් ස්වභාවයට අයිති තද ස්වභාවයට අයිති කොටස් 20 ආපෝ ගලන වැගිරෙන ස්වභාවයට අයිති කොටස් 12 දවන තවන දිරවන තේජෝ ස්වභාවයට අයිති කොටස් හතර හමන පිම්බෙන හැකිලෙන ස්වභාවය යුක්ත වායෝ කොටස් 6 කියන මෙන්න මේ ධාතු ස්වභාවයෙන් නිර්මාණය වෙච්ච කයවල ටිකක් තමයි ආධ්‍යාත්මිකත් බාහිරත් ඇස් ඉදිරිපිටට එන්නේ ආධ්‍යාත්මික කය දිහා බලාගෙන මම කියලා හිතුවාම මේ සතර මහා ධාතු රූපമിതി මම කියලා දැනුමක් ඇති වෙනවා බාහිර රූපයේ හිතාගෙන ඉන්නකොට මේ පුද්ගලයෙක් මේ සත්වෙක් මේ සුනිල් මේ නිමල් මේ කමල් කියලා අපි එක එක ප්‍රඥප්තියෙන් හිතනකොට ඒ රූපයේ එබඳු එබඳු පුද්ගලයේ කෙනෙක්ගෙන් දැනුමක් අපිට ඇති වෙනවා අන්තිමට සමස්තයක් වශයෙන් ගත්තාම පටිච්ච සමුපාදේ තණ්හා උපාදාන කියන ටිකෙන් කියන්නේ තණ්හා උපාදාන ටිකෙන් කියන්නේ ඇස් ඉදිරි පිටට කන ඉදිරි පිටට නාසය ඉදිරි පිටට විපාක ස්කන්ධ ටිකක් එනකොට ඒ ටික ආරම්භය තණ්හා වශයෙන්, ditthi වශයෙන් හිත හසුරන ආකාරය. ඒ කියන්නේ කැමැත්ත ඇති වෙන විදිහට එහෙම නැත්නම් දෘෂ්ටි ඇති වෙන විදිහට හිත හසුරන ආකාරය. ඒකයි පෙන්වන්නේ මේ තණ්හාව කොහෙද උපදින්නේ සාකූප්පනසා තණ්හා කත්ත උපජ්ජමන උපජ්ජති කත්ත නිවිසමනාන නිවිසති ඒ තණ්හාව කොහෙද උපදින්නේ කොහෙද පවතින්නේ චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේස තණ්හා උපජ්ජමන උපජ්ජති රූපං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේස තණ්හා උපජ්ජමන උපජ්ජති ඇහැ රූප කන ශබ්ද මෙන්න මේ ටිකේ තමයි මේ තණ්හාව උපදින්නේ හා පවතින්නේ එතකොට තණ්හා උපාදාන කියන මෙන්න මේ පෙනෙන ඇහෙන දෙයට තණ්හා වශයෙන් උපාදාන වශයෙන් හිත හැසිරුවාම ඒ ටිකේ තියෙන ඵලය තමයි ප්‍රතිඵලය තමයි මොකද්ද භවය කියලා කියන්නේ. භවය කියලා කියන්නේ මොකද්ද කියලා දන්නවද? අපේ ලෝකේ. අපේ ලෝකේ කියලා කියන්නේ මේ තමයි කාම භූමිය. කාම භවය. දැන් ඕගොල්ලන්ට පින්වතුන්ට මේ ඉන්න පරිසරය වෙන්න පුළුවන් ගෙවල් දොරවල් තිබුණ හැටි යාන වාහන දුවදරු නෑදෑයෝ ඉඩකඩම් වතු පිටි ඒ විතරක් නෙවෙයි පාරවල් ගම් ගැන වුණත් දැනුමක් මතකයක් තියෙන මෙහෙම දේවල් තියෙනවා කියන හැඟීමක් තියෙනව නේද මේ ඔක්කොම ආකෘතිය මනසේ සැකස්මක් ඔය ඔක්කොම ඇහැ කන දිවනාසය ශරීරය කියන ආධ්‍යාත්මික ආයතන වලට රූප ශබ්ද කියන බාහිර අරමුණු හම්බ වෙච්ච වෙලාවේදී තමන්ගේ හිත තෘෂ්ණාව වශයෙන් දෘෂ්ටි වශයෙන් ඊට මෙහෙයපු එකේ ප්‍රතිඵලය තමයි මේ බාහිර ලෝකයක් තියෙනවා කියලා දැනුමක් තමන් තුළ ඇති වෙච්ච එක. එතකොට මෙන්න මේ භවය කියන එක ඇතුලේ තමයි සත්ව පුද්ගල ආත්ම භාවයෙන් යුක්ත සියලුම දුක තියෙනවා. බහුපච්චය ජාති කියනකොට මේ භවය නිසා ඒ ඒ සත්ව නිකායෙම ಜಾති ඇති වෙලා මම ඉන්නවා මගේ අම්මා තාත්තා අයියා අක්කා නංගි මල්ලිය වගේම එකට බන භවනා කරන සත්බ්‍රහ්මචාරින් වහන්සේලා කියලා මුළු ලෝකයක්ම ඉන්නවා මේ ඉන්නේ මෙහෙම අය තියෙනවා කියන හැඟීමක් තියෙන්නේ කෙනා කෙනාගේ මනස තුල පංච උපාදාන ස්කන්ධ ලෝකය කියලා ඔකට කියන්නේ. ඔන්න ඕක තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. දුක්ඛ සත්‍ය කියන්නේ මෙතන පොඩි වෙනසක් තියෙනවා අපිට හොඳට තේරුම් ගන්න. ධර්මය දන්න කෙනා හා නොදන්න කෙනාගේ විශාල මේ පටිච්චසමුපාද ධර්මය දන්න කෙනාගේ හා පටිච්චසමුපාදය නොදන්න කෙනාගේ චතුරාර්ය සත්‍ය දන්න කෙනාගේ හා නොදන්න කෙනාගේ ප්‍රධාන ලක්ෂණය මතක් කරන්න. ඒ තමයි පටිච්චසමුපාදය දැකලා නැති චතුරාර්ය සත්‍ය නොදන්න කෙනා ලෝකය දකින්නේ සතර මහා ධාතුවේ තියනවා කියලා. ඒ කිව්වේ පුද්ගලයෝ සත්වයෝ ගෙවල් දොරවල් ඉඩකඩම් කියන මේ හැම එකක්ම බලපු ඒ කියන්නේ පෙනුණු ඇහුණු අරමුණු පැත්ත ඇස් ඉදිරි පිටට ආපු රූපේ පැත්තේ තමයි සත්වය පුද්ගලය ආත්මීය අය ඉන්නේ කියන එක තමයි ඒ අයගේ දැක්ම. ඒ කියන්නේ දැන් ඇස් ඉදිරි පිටට ආවේ මොන වගේ රූපයක්ද? කනබුන ආහාරයෙන් හැදුණු පෙර අවිද්‍යා කර්මයට කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපේනේ. හරි. සතර මහා ධාතු රූපයට සත්‍යයේ පුද්ගලයෙක් කියලා හිතලා ඒ රූපේ සත්‍ය පුද්ගලයෙක් කියලා අපිට දැනුමක් ආවහම දැන් බාහිර රූපේ පැත්තේ සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියලා දැනුමක් ඇදලා තියෙයි කාටද අපිට බාහිර රූපයේ පුද්ගලයේ කියලා දැනුමක් අපිට හැදිලා තියෙනවා කියන එක දන්නේ පටිච්ච සමුපාදයේ තේරුණු කෙනෙකුට විතරයි. නැත්තම් අනිත් කෙනා දන්නේ නැහැ බාහිර රූපේ සත්‍යයක් ඉන්නවා කියලා දැනුමක් හැදිලා තියෙනවා කියලා බාහිර රූපය තුල සත්‍යයක් ඉන්නවාමයි කියලා එයා හිතන්නේ. චතුරාර්ය මම මේ කියන එක තේරුම් ගන්න පුළුවන්ද කියලා බලන්න ඇස් ඉදිරි පිටට ආවේ පෙර අවිද්‍යා කර්මයට හැදුණු පඨවි කොටස් 20කින් ආපෝ කොටස් 12කින් තේජෝ කොටස් 4කින් වායෝ කොටස් 6කින් යුක්ත කනබුන ආහාරයෙන් යුක්ත රූපයක් නම් හොඳට තහවුරු කරගන්න ඒ පඨවි කොටස් 12 ඇතුලේ සත්‍ය පුද්ගලෙක් ඉන්නවා හෝ හිටියද නැහැ ආපෝ කොටස් 12 ඇතුලේ සත්‍ය පුද්ගලෙක් ඉන්නවා හෝ හිටියා හෝ වෙනවද නැහැ. වායෝ කොටස් හතර ඇතුලේ මේ හය ඇතුලේ තේජෝ කොටස් හතර ඇතුලේ සත්වයේ හිටියා හෝ ඉන්නව වෙනවද? නැහැ. ධාතුව ධාතුවමනේ. හරි. ඒබඳු සතර මහා ධාතු රූපය ඇස් ඉදිරි පිට පියාගෙන මේ සත්වයේ මේ තවත් පුද්ගලයෙක් කියලා අපි හිතුවෝ. දැන් හිතන්නේ කවුද? අපිමයි. අපි පුද්ගලයෙක් කියලා හිතුවොත් අර ඉදිරියෙන් තියෙන සතර මහා ධාතු රූපයේ පුද්ගලයේ කියලා දැනුමක් අපිට එනවද නැද්ද? දැන් මේ සතර මහා ධාතු රූපේ සතර මහා ධාතු රූපේ මේ පුද්ගලයේ ආ මේ තව සත්‍යය කියන හැඟීමක් අපිට ඇති වුණොත් අපි ගාව තියෙන හැඟීමට අනුව ඒ රූපේ සත්‍යය කියලා අපිම දැනගන්නවා. හරි. දැන් රූපේ සත්‍යය කියලා අපි දැනගන්නවා කියන සිද්ධිය වෙච්ච හැටි අපි දන්නවා. නමුත් ඔහොම සිද්ධියක් රූපේ සත්‍යයක් කියලා අපි දැනගන්නවා කියන එක අපිට හෙලිපෙහෙලි කරගන්න බැරි වුණොත් අපිට හිතෙන්නේ බාහිර සත්‍යයක් ඉන්නව ඉන්න හිඳ සත්‍යය කියලා දැනුමක් ඇති වෙලා කියලායි. කෙටියෙන් ගත්තාම චතුරාර්ය සත්‍ය නොදන්නා ලෝකයක් තුල අර අපි ඉස්සෙල්ලා කතා කළ කුණුප කොටස් 32කින් මේ පෙර අවිද්‍යා කර්මයට හටගත් සතර මහා ධාතුව තුල සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියන එක තමයි ලෝකයා දකින්නේ. ආර්ය ශ්‍රාවකයා නැත්තම් පටිච්ච සමුපාදයේ දකින්න චතුරාර්ය සත්‍ය දකින්න කෙනා දන්නවා ඒ බඳු රූපයට සත්ව භාවයෙන් පුද්ගල භාවයෙන් හිතලා ඒ රූපේ සත්‍යයක් ඒ රූපේ පුද්ගලයෙක් කියන දැනුමක් අපි ගාව ඇති වෙලා කියලා දන්නවා. දන්නවා. එතකොට මෙයාට පංච උපාදාන ස්කන්ධ ලෝකයම සතර මහා ධාතුයෙන් ගැලවිලා පංච උපාදාන ස්කන්ධ ලෝකයක් වෙනවා. සතර මහා ධාතුයෙන් ගැලවිලා තමන් තුලම භවය නිසා මේ ජරා මරණ දුක් විඳිනවා කියන තැනකට එනවා. ඒ කියන්නේ අපි මෙහෙම කෙටියෙන් ගත්තොත් මෙන්න මේ ටික දකින්ද අද මෙහෙම ඉන්නකොට තමන්ට තමන් ලෙඩවීම නිසා මහලු වීම නිසා මරණයටපත් වීම නිසා හෝ කායික මානසික සියලු දුක් දුම්නස් නිසා තමන් තමන් ගැන හිතලා තමන්ට දුක් වෙන්න පුළුවන් කමක් තියෙනවනේ හරි තමන්ගේ දුව පුතා නෑ මේ දුව පුතා දෙමව්පියෝ සහෝදරයෝ ගැන හිතලා ඒ අයගේ යහපත ගැන හිතලා අයහපත ගැන හිතලා සතුටු වෙන දුක් වෙන්න පුළුවන් කමක් තියෙනවනේ ඒ වගේම ඉඳලා ජීවත් වෙලා නැති වුණා දෙමව්පියෝ සහෝදරයෝ ඥාතීන් මියපරලෝකීය අය සිහිපත් කළා අද නැතත් මෙහෙමයි හිටියනේ කියන තැනකින් සිහි කළා දුක් විඳින්න පුළුවන්කම තියෙනවනේ ඔන්න ওই ටිකට තමයි අද මේ අපිට දුක් විඳින්න පුළුවන් මේ මානසික මට්ටමට තමයි කියන්නේ දුක්ඛ සත්‍ය කියලා. ඔය දුක්ඛ සත්‍ය දකින්න ඕගොල්ලෝ කොතනද පටිච්ච සම්පාදේ භවපච්චයා ජාති කියන තැනක ඉඳලා. ඒ කියන්නේ භවපච්චයා ජාති කියලා කියන්නේ අම්මා හිටියා නැත්තම් අම්මා ඉන්නවා තාත්තා හිටිය නැත්තම් ඉන්නවා දුව පුතා සහෝදර සහෝදරි ඥාති හිතේසින් හිටිය හෝ ඉන්නවා කියන තැනක දැනුම ඕගොල්ලන්ට තියෙන. මම මේ කතා කරන ටික හොඳට බලන්න. ඒක තමන්ගේ දැනුම. ඒ දැනුම තමයි මීහරකෙක් වගේ සතෙක් දවල් කාලේ පුරාවටම තැන් තැන් වල ගිහිල්ලා ඇවිදලා ඒක වමාර වමාර කනවා වගේ මේ ආයතන ටික අරගෙන හැම තැනම ඇවිදලා ඒ ආයතන ටිකට මේ පුද්ගලෙක් ආ මේ සත්‍යෙක් මේ මිනිස්සෙක්ගේ කටහඬ මේ මේ කපුටෙක්ගේ කටහඬ කියලා ඇහෙන ශබ්ද වලට රූප වලට හිතලා හිතලා හිතලා නිමිති හදාගෙන මනසේ පැත්තකට ගිහිල්ලා ඒකේ හිතේ තියෙන දේවල් වමාර වමාර දුක් විඳින තැන තමයි මීහරක දවස පුරාම තැන් තැන් වල ගිහිල්ලා කන අවස්ථාව වගේ දකින්නකෝ එහෙන් රූප බලනවා කනෙන් ශබ්ද අහනවා නාසයෙන් ගඳ සුවඳ බලනවා කියන අවස්ථාව හරිද? කාලා හවසට කොටුවට ඇවිල්ලා වමාර වමාර ආපහු කනවා වගේ තමයි භවපච්චය જાති කියන එක දකින්න. පැත්තකට වෙලා ගිහිල්ලා ඉඳලා අර සිහි කරගත්ත දැනගත්ත දේවල් හිතෙන් නැවත නැවත මතක් කර කර මතක් කර කර අනේ ළමයාට මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ ළමයා මේ தත්ත්වයට ගන්න ඕනේ නැත්තම් අහවලාට මෙහෙම වුණා නේද මම අපරාධී විදිහට කිව්වේ ඒ විදිහට කළේ අපරාධ කී කිය හිත හිත දුක් වෙන කොටසට තමයි දුක්ඛ සත්‍යය කියලා කිව්වේ හරක වමාරලා කන කොටසට හරිද තැන් තැන් වල ගිහිල්ලා කැලේ කනකොල කොල කැලේ දවල් 30ට කකා යනවා කියලා කියන්නේ කොටුව හදා ගන්න එක විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන එකතු වෙන තැන තමයි හරක කෑම කන අවස්ථාව වගේ ඊට පස්සේ දැන් මේ දුකට හේතුව මොකක්ද? ඒ කියන්නේ දැන් හරකට වමාර වමාර හඬ තියෙන ආහාර කොහෙන්ද හම්බුනේ? දවල් පුරාවට ඒ ඒ තැන්වල කාපුවනේ නේද? එතකොට මේ මේ පංච උපාදානස්කන්ධ දුකට දුකට හේතුව තණ්හාව කියලා කියන්නේ. හ්ම් තණ්හා උපාදාන කියලා කියන්නේ ඇහැට රූප පෙනෙන, කනට ශබ්ද ඇහෙන, නාසයට ගඳ සුවඳ දැනෙන තැනක තණ්හා වශයෙන් උපාදාන වශයෙන් නැත්නම් තණ්හා වශයෙන් ditthi වශයෙන් හිත හසුරුපු එකයි මේ වගේ භවයේ හැදෙන්න නැත්නම් වමාරලා ආපහු දුක් විඳින්න පුළුවන් මේ කුටුව හැදෙන්න හේතුව තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නැතිකොළොත් තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නැතිකොළොත් ඒ කියන්නේ මේ හරකා දවස පුරාවටම ගිහිල්ලා ඒ ඒ තැන් උල තනකොළ කන එක නැති වුණොත් උට වමාරලා කණ්ඩ යමක් ඉතුරු වෙයිද? හැදෙනවද? නෑ ඒ වගේ මේ ආයතන ටික හැමතැනම අරගෙන ගිහලා තෘෂ්ණාව වශයෙන් දෘෂ්ටි වශයෙන් ඒ ආයතන වල පැටලි පැටලි රස්තිය දුවි ඉන්න මේ ගතිය යම් වෙලාවක නැති වුණොත් මේ දුක් විඳින පංච උපාදානස්කන්ධ ලෝකේ හිටින්නේ නෑ. එතකොට මෙතනදී මට පෙන්වන්න ඕනකම තියෙන්නේ අවිද්‍යා කර්ම කියලා කියන්නේ කර්ම වටය විඥානාවු සලආයතන පස්ස වේදනා කියලා පෙනෙන ඇහෙන අවස්ථා ටික විපාක වටේ විපාක තණ්හා උපාදාන කියන ටික කෙලෙස් වටේ කෙලෙස් එතකොට කම්ම වටේ විපාක වටේ කෙලෙස් වටේ කියන මේ තුන් වටේ සම්පූර්ණ වෙච්ච තැනක හැදිලා තියෙන දුක දුක්ඛ සත්‍යය. ඒ කියන්නේ මේ පංච උපාදාන ස්කන්ධ දුක හැදෙන්න හේතු වෙලා තියෙන ප්‍රධාන අවස්ථා තුනක්. පෙර අවිද්‍යා කර්මයට විපාක ස්කන්ධ ටික හැදිලා තියෙනවා. ඔන්න අවිද්‍යා කර්ම එක පැත්තක් ඒකට දෙවුණු හම්බලා තියෙන විපාක ස්කන්ධ ටික විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදුනට පස්සේ අන්න පංච උපාදාන ස්කන්ධ ලෝකය. එතකොට දැන් අද මේ පංච උපාදානස්කන්ධ දුක්ඛ කියපු තැන තමයි අපේ ජීවිතය. පටිච්ච සමුප්පාදයේ පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන තැන තමයි තව පැත්තකට බහුපච්චය ජාති කියලා කියන්නේ වමාර වමාර කන තැන. ඔක තමයි අපේ ජීවිතය. ඔතන තමයි සියලු දුක් ටික. හැබැයි දුකට හේතු ටික තියෙන්නේ ඒ කියන්නේ බලන්න හොඳට මම දුක් විඳින්නේ පුද්ගලයෙක් ගැනනේ සත්වයෙක් ගැනනේ දරුවා ගැන, දෙමව්පියෝ ගැන, ඥාති හිතේෂින් ගැනනේ. හරි. බලන්න පෙර අවිද්‍යා කර්ම ඒ කියන්නේ පෙර ජීවිතයේ ඉඳලා මෙතෙන්ට සත්‍යයක් ඇවිල්ලා ආවද කියලා බලන්න. පෙර අවිද්‍යා කර්මයට හටගෙන තිබුණේ මොකද්ද? විපාක ස්කන්ධ ටිකක් නම් විපාක ස්කන්ධ ටික පුද්ගලයක් සත්‍යයක් කියලා හිතුවේ කවුද? අපි නම් හිතලා පෙනෙන හැන පැත්තේ පුද්ගලයෙක් සත්වෙක් ඉන්නවා කියලා අපිට දැනුමක් ඇති කරගෙන තියෙනම් දැන් සත්‍ය පුද්ගල සත්ව පුද්ගල සංඥාවක් අපි ගාව තියෙනවා. හැබැයි මේ සත්‍ය පුද්ගලයා කර්මය විපාක කෙලස් කියන ධර්මතා ටිකක එකතුවකින් හැදිච්ච සිද්ධියක් මිසක පෙර කොහෙවත් ඉඳලා ගෙනාව නෙමෙයි. ඊට පස්සේ අද මේ පුද්ගල භාවයේ ඉඳලා දැන් අද පුද්ගල භාවය අපිට මේ මම තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා දුක් වෙවි සතුට වෙවි ඉන්නවා. මේ පුද්ගල භාවය හැදුනේ මෙන්න මෙහෙම නේද? මේ පුද්ගල භාවයේ දුක නැති වෙන්නේ මෙහෙම නේද කියලා එක හොයාගන්නේ නැතු නැති වුණොත් මේ පුද්ගල භාවයේම පිළිතුරු අපි කර්ම රැස් කරගන්නවා. ඇයි? අපිට හිතෙන්නේම තව සත්වයක් ඉන්න පුද්ගලෙක් ඉන්නවා කියලා ඉන්න සත්වයා කෙරේ එක්ක කැමති එක්ක අකමැති අද ලෝභ දේශ මොහ සත්පුද්ගල භාවික අද ලෝභ දේශ මොහ හදාගත්තොත් මොකද වෙන්නේ අද අවිද්‍යාවෙන් කර්ම රැස් කළොත් මතුවටත් මේ අද අවිද්‍යා කර්මයට හදාගන්න අවිද්‍යාවෙන් හදාගන්න කර්ම ටිකට මතු විපාක ස්කන්ධ ටිකක් හම්බ වෙයි. උන ආයි පුද්ගලය කියන්නේ එදාටත් විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදුනහම ඒ කියන්නේ තෘෂ්ණාව වශයෙන් සත්පුද්ගල භාවයෙන් හිතන දික්ටි වශයෙන් ස්කන්ධ ටිකට හේතුවහම එදාටත් ඒ ස්කන්ධ ටික සත්‍ය පුද්ගල කියන හැඟීමයි. එදාට සත්‍ය පුද්ගල භාවයේ දුක විඳි. හැබැයි මෙහි ඉඳන් සත්‍ය ගියේ නැහැ. අද එදාටත් එතන සත්‍ය පුද්ගල භාවයේ දුක් විඳිනකොට මේ දුක ඇති වුණේ කොහොමද කර්මයට විපාක ස්කන්ධ ටිකක් ඇති වෙලා විපාක ස්කන්ධ ටිකට පුද්ගල භාවයේ ඇති වෙන විදිය කෙලස් ටිකක් යොදාගත්ත නිසා මේ පුද්ගල භාවයක් ඇති වෙලා නේද කියලා දැනුම එදාටත් නැති වුණා. එදාට පුද්ගල භාවයේ ඉඳලා කර්ම රැස් කරගන්නවා. ඒ කර්මයට ආයත් විපාක ස්කන්ධ ටිකක් හැදෙනවා. මේ අවිද්‍යාවේ කෙලවරක් නැහැ. මේ පටිච්ච සම්පද ධර්මතාවයේ කෙලවරක් නැහැ. මෙන්න මේ ටික දැක්කොත් ditthi සම්පන්න කෙනාගේ ප්‍රධානම ලක්ෂණයක් දකිනවා. ඒ තමයි පෙර අවිද්‍යා කර්මයට හටගත් විපාක ස්කන්ධ ටිකක් කියලා දකිනවා. විපාක ස්කන්ධ ටික හොඳටම අනාත්මයි කියලා පැහැදිලියට. අනාත්ම ස්කන්ධ ටිකට ඇත්ත නොදන්නා කම නිසා ආත්ම විදියට හිතනවා. හිතලා ආත්ම විදියට දැනගන්නවා. අනාත්ම ස්කන්ධ ටික අනාත්ම ස්කන්ධ ටිකට සත්‍ය පුද්ගලික ආත්මය කියලා හිතනවා. හිතලා ආත්මයි කියලා දැනගන්නවා. දැන් එතකොට තව සත්‍යයේ පුද්ගලියෝ ඉන්නවා ආත්මයක් තියෙනවා කියලා දැනගැනිලක් ඇති වෙලා. මේ දැනගැනිල්ල තමයි දුක ගෙනත් දෙන්නේ. මේ දැනගැනිල්ල හැදුනේ මෙන්න මෙහෙම නේද කියලා එයා දන්නේ නැත්නම් ඒ ආත්මීය දැනගැනිල්ල ඇත්ත වෙනවා. ඇත්ත වෙලා ආපහු වර්තමානයේදී ඉන්න පුද්ගලයෝ ගැන කැමැත්තෙන් රාගය, අකමැත්තෙන් ද්වේෂය, පුද්ගල භාවය තුල මෝහය. අදත් රාග දේශ මොහ කර්ම රැස් කරගන්නවා. ඒ කර්මයට හේතු එයා දන්නවා අද කර්ම රැස් කරගත්තොත් ආයෙත් විපාක ස්කන්ධ ටිකක් ලැබෙනවා. එතකොට ditthi සම්පන්න පුද්ගලයා හොඳටම දන්නවා පටිච්ච සමුපාද ධර්මය හරහා කර්මයට විපාක ස්කන්ධ ටිකක් ලැබුණා අනාත්මයි විපාක ස්කන්ධ ටිකට අනාත්ම විපාක ස්කන්ධ ටිකට ආත්ම විදිහට පෙන්නන කෙලෙසියක් යෙදුනහම තණ්හා උපාදාන කියලා කියන්නේ වටිනා විදිහට පුද්ගල භාවය හැඟවෙන විදිහට වර්තමානයේ කෙලෙසියකින් ඇසුරු කළාම කෙලෙසකින් ඇසුරු කළාම සත්වය පුද්ගලය ඉන්න වටිනා නොවටිනාකම් තියෙන ලෝකයක් පිළිබඳ දැනුමක් Taman තුළ හැදෙනවා. ඔන්න දැන් වටිනා නොවටිනා කමෙන් යුක්ත සත්ව පුද්ගල ආත්ම භාවයෙන් යුක්ත ලෝකයක් පිළිබඳ තියෙන දැනුම තමයි දුක ගෙනත් දෙන්නේ. දුකට හේතුව හැටියට එයා දකින්නේ වටිනාන් වටිනාකමට හිතපු ආත්ම දෘෂ්ටිය පුද්ගල භාවය ඇති වෙන විදිහට හිතපු කෙලෙස්යයි මේ දුකට හේතුව කියලා දකින්නේ. ඒ කෙලෙස් ටික ඇති උනේ කොතනද? විපාක ස්කන්ධ ටිකේ. විපාක ස්කන්ධ ටික ඇති උනේ කොතනද? පෙර අවිද්‍යා කර්මය. අවිද්‍යා කර්මයට හටගත්තු විපාක ස්කන්ධ ටික චක්කුන් අනත්ත, රූප අනත්ත, සෝතං අනත්ත, සද්ද අනත්ත. අනාත්මම විපාක ස්කන්ධ. අනාත්ම වුණාට ඇහැට පෙනෙන රූපයට ආත්ම විදියට නම් හිතුවේ කනට ඇහෙන ශබ්දයට ආත්ම විදියට නම් හිතුවේ අන ඒ ආත්ම විදියට හිතන එක තමයි තණ්හා උපාදාන කියලා කියන්නේ. භවය හැදුනේ කොහොමද? පුද්ගලෙක් ඉන්නවා කියන දැනුමක්. සබ්දයේ පුද්ගලික දැනුමක් තමයි අපිට හැදිලා තියෙන්නේ භවය හැදිලා තියෙන්නේ. භවපච්චය જાති දැන් භවය නිසා જાතිය වෙනකොට ඒ කියන්නේ මට සිහි කරන්න තියෙන්නම පුද්ගලයෝ ගැන. ඒ සත්‍යය ගැන, පුද්ගලයෝ ගැන. ඒ සත්ත්ව පුද්ගලයන් නිසානේ ජරා මරණ දුකමයි මට විඳින්න තියෙන්නේ. එතකොට දැන් සත්ත්ව පුද්ගල භාවයේ දුක දුකට හේතුව මේ පුද්ගල භාවය සත්ව භාවයේ වටිනාකම ඇති වෙන විදිහට හිත මෙහි යොප්පු කම කියලා දකිනවා. පුද්ගල භාවයේ සත්ව භාවය නිසා එන දුක පවතින්නේ නැහැ. පුද්ගල භාවය ඇති වෙන විදිහට වටිනාකම ඇති වෙන විදිහට සිත මෙහෙව්වේ නැත්තම්. තණ්හා උපාදාන කියන කෙලෙස් නැතුන්නේ දුක හිතින්නේ. ඒ නිසා එයාට කරන්න ඉතුරු වෙන එක දෙයයි මොකද්ද? එහෙනම් පෙර අවිද්‍යා කර්මයක හටගත්තු විපාක ස්කන්ධ ටික පිරිසිදු දැක්විය යුතුයි. මොකද ඇහැ කියන්නේ මොකක්ද? රූපය කියන්නේ මොකක්ද? කන කියන්නේ මොකක්ද? ශබ්ද කියන්නේ මොකක්ද කියලා පිරිසිදු දැක්කනම් ඇස් ඉදිරි පිටට එන රූපය පටිඝාපෝ තේජෝ වායෝ කියලා සතර මහා ධාතුයි කියන එක පිරිසිදු දැක්කනම් මම කෙනෙක් පුද්ගලෙක් කියලා උපාදාන වශයෙන් ගන්නවද? ගත්තේ නැත්නම් පෙන්වන පැත්තේ පුද්ගලයෙක් කියලා හිතලා මට දුක් වෙන්න තියෙන ඉඩ හිටිනවද? හිටින්නේ නැහැ. ඒ නිසා මෙතෙන්දී මට කෙටියෙන් මතක් කරන්න තියෙන්නේ ditthi සම්පන්නයාගේ ප්‍රධානම ලක්ෂණය තමයි පටිච්ච සමුප්පාද ධර්මය හරහා කර්මය නිසා විපාක විපාක නිසා කෙලෙස් කෙලෙස් නිසා දුක් සහගත ලෝකේ උපන්නා දුකට හේතුව කෙලෙස් ටික කෙලෙස් ටික නැතිකලු දුක නැති වෙනවා කියලා මේ පටිච්ච සමුප්පාද සිද්ධිය හරහාම ලෝකයේ දකිනවා එතකොට ඒකම තියෙන විශේෂය තමයි පුබ්බන්ත ඒකාංකතින. ඒ කියන්නේ මේ අද දුක් විඳින සත්‍ය පුද්ගලයා කොහෙවත් ඉඳන් ආවේ නැහැ. විපාක ස්කන්ධ ටිකට කෙලෙස් ටිකක් එකතු කරලා පුද්ගල භාවය හදාගෙනයි දුක් විඳින්නේ කියලා ගන්නවා. මේ සත්‍ය පුද්ගලයා කොහටවත් යන්නේත් නැහැ. අද පුද්ගල භාවය කර්ම රැස් කරගත්තොත් මතු විපාක ස්කන්ධ ටිකක් ඇති වෙලා ඒකට කෙලෙස් වේදිලා එදාට පුද්ගල භාවයේ උපදවාගෙන දුක් විඳීම මිසක මේ පුද්ගලයා ගිහිල්ලා දුක් විඳිනව නෙමෙයි. කියලා එයා හොඳට පුද්ගල භාවයත් දන්නවා පුද්ගල භාවයේ දුකක් දන්නවා හැබැයි පටිච්චසමුප්පාද ධර්මයක් කියලා දන්නවා. ඒ හින්දා පුබ්බන්ත ඒකාංකති අපරන්ත ඒකාංකතිනේ අපි පෙර හිටියද හිටියන් කොහේ ඉඳද්ද කොහොම ඉඳද්ද අපි අනාගතේ උපදීද කොහේ උපදීද කියන කතා එයා දකින්නේ. මෙතන දුක් විඳිනවා පුද්ගල භාවයේ. හැබැයි ඒ දුක ඇතිවෙච්ච හැටි දකිනවා. මතුවටත් අද අවිද්‍යාව නැති නොකළොත් මදුවටත් කර්ම රැස් වෙලා මතුරත් දුක එනවා පේනවා පුද්ගල භාවය. හැබැයි මෙහි ඉඳන් ගිහිල්ලත් නෙමෙයි. පටිච්ච සමුපාදයේ ධර්මය හරහා දුකත් දුකට හේතුව තණ්හාව තණ්හාව නැතිකොට දුක නැති වෙනවා කියන එකක් දකිනවා. ඒ දුක් විඳින පුද්ගලයා කෙනා කොහෙවත් ඉඳන් ආවවත් කොහටවත් යනවවත් නෙමෙයි මේ පෙර අවිද්‍යා කර්මයක හටගත්තු විපාක ස්කන්ධ ටිකට කෙලස් ටිකක් උපදවා ගැනීම ගත්තේ කියන ටික දකිනවා. මෙන්න මේ ටික තේරුණෝ තේරෙනව නම් තේරුම් ගන්න පුළුවන් නම් තමන්ටම තමන් දික්ති සම්පන්නයි කියලා කියන්න උවන් බය වෙන්න ඕනේ. මොකද මේ ආර්ය න්‍යාය මනාව දැක්ක කෙනෙක් එයාට පෙරපසු පිළිබඳව කිසිම සැකයක් හිටින්නේ ඉතින් ඒ නිසා මෙන්න මේ ධර්මතාවය තමයි මට අද දවසේදී විශේෂයෙන් මතක් කරලා දෙන්න ඕනේ. නැවත නැවත හොඳට මම මේ කියපු කාරණාව නුවණින් මෙනෙහි කරලා බලන්න කියලා මතක් කරනවා. අපිට මේ භව ගමන වැඩි ඈතට හිටින්නේ නැහැ සසර ගොඩාක් කල් යන්න වෙන්නේ නැහැ මෙන්න මේ කියන ආකාරය නුවණින් අපිට ටිකක් මෙනෙහි කරලා බලන්න පුළුවන් නම් ඉතින් ඒ විදිහට නුවණින් මෙනෙහි කරලා බලන්ඩ ඒ සඳහා මේ දේශනාව ඔබ සෑම දිනාටම හේතු උපනිෂ්ඨේම වේවා කියලා මතක් කරනවා. දැන් අපි මේ දේශනාව තුළින් ජනිත වෙච්ච කුසලයන් අනුමෝදන් කටයුතු තැන් වලට අනුමෝදන් කරමු. විශේෂයෙන්ම ලෝකයේ සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්වත් ඔබ අප සියලු දෙනාවත ආරක්ෂා කරන ශාසන මාර්ගස්ඨ කාර්ක සිල් දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා කියන තැනකින් ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චරන් රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චරන් රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධියන්තු සිවම් පුදං